මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජ පමා දට්ටානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණය සහිත වූ මේ පංච සීල ධර්මය නිවන් සුව පිණිසම හේතු වේවා වාසනාව වේවා සාදු කියන්නේ නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහමුනින් නිමන්තයාමි සුගතං ලෝකජිට්ඨං නරාසබං යාවතා භගවා ලෝකේ තිටේය තව සාසනං තාවතා පතිගන්හාතු පූජාලෝකානුකම්පයා පහන් පූජාව ගන්ධතිලප්පදිත්තේන දීපේන තම දන්සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුන්දදුම් පූජාව සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං පැන් පූජාව අදිවාසීතුනෝ බන්තේ උන්හෝදකං සීතෝදකං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තේ මං ආහාර පූජාවේ අදිවාසීතුනෝ බන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං ව්‍යංජන පූජාව අදිවාසීතුනෝ බන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තේමං රසකෙවිලි පූජාව අදිවාසීතුනෝ බන්තේ කජ්ජගං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තේමං පළතුරු පූජාව අදිවාසීතුනෝ බන්තේ රසවන්තං පලාපලං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සියලුම පූජාවන් අදිවාසීතුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තේමං මල් පූජාව නිරෝධ සමාපත්තිතෝ උටහිත්වා විය නිසින්නස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉමිනා පුපේන පූජේමි පූජේමි පූජේමි අයම් පුප්ප පූජා බුද්ධ පච්චේක බුද්ධ අග්ග ශාවක මහා ශාවක අරහන්තාදීනං සබාව සීලං අහම් පිතේසං අනුවත්තකෝ හෝමි ඉදං පුප්පං ඉදානි වන්නේන පිස්වන්නං ගන්ධේන පිසුගන්ධං සන්ටානේන පිසු සන්ටානං කිපමේව දුබ්බන්නං දුග්ගන්ධං දුස්සන්ටානං අනිච්චතම් පාපුනිස්සති ඒවමේව කෝ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනාත්තාති සාදු සාදු සාදු ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනා සහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරෝ හේින්ද රාගාධික කෙලෙස් සතුරන් නැසූ හේින්ද සංසාර චක්‍රයාගේ අවිද්‍යාදී කෙලෙස් හරසිඳලු හේින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ල පිළිගැනීමට සුදුසු හේින්ද රහසක් පවක් නැති අතිපරිසුද්ධ సంతානයති හිඳ අරහන්නං වනසේක මිසී අරහන් නැමති අනන්ත ගුණයින් සමන්නාගත වූ සම්මා සම්බුද්ධ රත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජාවීවා සාදු සාදු සාදු ස්වාකාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හීති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජයසිරි මහ බෝමැඩදී අවබෝධ කොට වදාලා වූ සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මස්කන්ධය මුල මෙද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න ਸਰව සම්පූර්ණ සුපරිසුද්ධ සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද ස්වාකාතනං වනසීක මිසී ස්වාකාතාදී අනන්ත ගුණයින් සමන්නාගත වූ නවලෝතුරු ශ්‍රී සද්ධර්මස්කන්ධයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජාවීවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඊස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දකිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤකිතං ලෝකස්සාති ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේගේ ශාවක පුත්‍ර භාවයට පැමිණියා වූ අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නය සම්්‍යක් මාර්ගයට පිළිපන් බැවින් සුපටිපන්න නම් වනසේක මෙසේ සුපටිපන්නාදී අනන්ත ගුණයෙන් සමන්නාගත වූ අස්ථාරි පුජ්‍යල මහා සංඝරත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා මහියංගනන්නාගදී පංකල්්‍යානම් පදලාංචනං දිවාගුහන්දීගවාපීචේතියංචමුතිංගනං තිස්ස මහාවිහාරංච බෝධිම් මරිස වට්ටියං ස්වර්ණමාලී මහාචේතියන් තුපාරාම බයාගිරින් ජීතවනන් සීලචේතියන් තටාකාචරගාමකං ඒතේ සූල සටානානී අහං වන්දාමි සබ්බදා වන්දාමි චේතියන් සබ්බං සබ්බටානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා බුද්ධං ධම්මං ච සංඝං සුගත තනුභවා ධාතුයෝ ධාතු ගබ්බේ ලංකායන් ජම්බු දීපේ තිදස පුරවරේ නාග ලෝකේ චතුපේ සබ්බේ බුද්දස්ස බිම්බේ සකල දස දිසේ කේස ලෝමාදි ධාතුයෝ වන්දේ සබ්බේපි බුද්ධං දස බල තනුජං බෝධිචේතියං සිරසානමාමි සාදු සාදු සාදු දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධී ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ත පටිසම්විදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්විදේ ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්විදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්විදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයී ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති ඉමේහි චුද්දස බුද්ධ ඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං භගවන්තං සිරසානමාමි සාදු සාදු සාදු නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් අරිහත් ඵල සමාපත්තියෙන් නැගී සිටියාක් මින් මහා කරුණා සමාපත්තියෙන් නැගී සිටියාක් මින් වැඩහිඳින්නා වූ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණයෙන් අසූවක් අනුයන්ජන ලක්ෂණයෙන් ව්‍යාම ප්‍රභාවින් කීතුමාලා ලංකාරයින් සවනක් ගන බුදුරෙස් මාලාවින් හිරුමඩලක්සේ බබලන්නා වූ තුල්ලෝ වාසීන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ල පිළිගැනීමට සුදුසු දේවාති දේව වූ සක්‍රාති සක්‍ර වූ බ්‍රහ්මාති බ්‍රහ්මෝ ආග්‍රහ දක්ෂිනාරයෝ වන්දනීයාබිවන්දනීයෝ පූජනීයාබිපූජනීයෝ දස බලධාරීයෝ මොහඳුරට ලහිරු මඩලක්කෝ ගමනින් සාන්තයෝ පැවැත්මින් සංවර වූ මටම ස්වාමීයෝ මගේම බුදු මේනියන්නු මගේම බුදු පියාණන්නු සම්මා සම්බුදු පියාණන් වහන්සේට සරුවඤ්ඤතා ඥාණයට මේ සියලු පූජාවෝ සාදර භක්තියෙන් ආදර ගෞරවයෙන් පූජා කරමි පූජා වේවා පූජාම වේවා අප කෙරෙහි අනුකම්පාවෙන් මේ සියලු පූජාවන් පිළිගෙන වදාරන සේක්වා ඉවසා වදාරන සේක්වා සාදු සාදු සාදු තුලෝකාග්‍ර වූ සාන්තිනායක වූ අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොට ලෝ පහළ වී වදාලා වූ 5 ලක්ෂ 12027 නමක් වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සිහිපත් කර ගනිමින් මිසුයි සුද්ධ වූ සම්බුද්ධ පූජාවන් මේ සද්ධා බුද්ධි සම්පන්න පින්වතුන් පින්වත් දෑත් වලින් ගෙනවිත් මේ ආසන මත තැන්පත් කරලා උතුම් බෝධිසත්ව සීලේක පිහිටලා සද්ධාවෙන් ගෞරවයෙන් ජීවමාන සාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසාම මේ සියලු පූජාවන් පවත්වනවා කියන හද సంతාන තුල සද්ධාව ගෞරව උපදවාගෙන ගාථා සජ්ජායනා කරමින් මේ සියලු පූජාවන් පවත්වන්නට ඉදුණා. මේ රැස් කරගත්තා වූ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය මේ සද්ධා බුද්ධි සම්පන්න පින්නතුන් නමින් මිය පරලොව ගියා වූ සියලු ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් කිරීමටයි දැමි අවස්ථාවේදී සූදානම් වන්නේ. නම් සඳහන් කළා වූද නොකළා වූද මේ සියලුම සද්ධා බුද්ධි සම්පන්න පින්නතුන් නමින් මිය පරලොව ගියා වූ අනාදිමත් සංසාරයක පටන් මේ මොහොත දක්වාම මව් පාර්ශවයේ පිය පාර්ශවයේ යම්තා කෙනෙක් පින් බලාපොරොත්තු වෙයි නම් ඒ හැම දිනාටම මේ පින් පෙත් පෙනේවා දකීවා අනුමෝදන් වේවා ඒ හැම දිනාමත් පැතු පැතු බෝධි වලින් අමා මහ නිවන් සුව ලබත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කතං අම්මේ හිමං පුඤ්ඤං සබ්බ සම්පatti සාධකං ඥාතියෝ අනුමෝදිත්වා පරලෝක හිතෝ ගතා සාදු සාදු සාදු ඒ වගේම රැස් කරගත් ආ වූ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය තම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවියන්ට නවග්‍රහ දෙවියන්ට දතරාශ්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දේවරුන්ටත් මහී සාක්‍ය අල්පී සාක්‍ය සම්්‍ය දෘෂ්ටික රුක්සාරිපති පර්වතාරිපති ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමත මහා දිව්‍ය මඩුල්ලට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා පින් ලබා ගැනීමෙන් අධිකතර සන්තෝෂයට පැමිණෙන්නා වූ දෙවියන්ගේ දේව කරුණාව දේව ආශිර්වාදය දේව එල්ම බැල්ම මේ පින්නතුන්ට ලැබිලා කරන කටයුතු සියල්ල ਸਰව ප්‍රකාරීම සාර්ථක වේවා සියලුම සම්‍යා ප්‍රාර්ථනා මුදුන් පැමිණේවා දෙවියන් පැතූ පැතූ බෝධි වලින් අමා මහ නිවන් සුව ලබත්වා කින අදහසින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා චෙබුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්බුද්ධ ශාවකං චිරන් රක්칸තු මං පරන්ති නිවන් ප්‍රාර්ථනා කරගමු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු සාදු සාදු සාදු